හා ලලිත කලාවන් පිළිබඳ සංකථනය රසාංජලි ඉදිරිපත් කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ අයබෝවන් සුබෝදසනක් ප්‍රිය ශ්‍රාවක හිතවතුනි ඔබට මතක ඇති පසුගිය රසාංජලි වැඩසටහනේදී අපි සාකච්ඡා කළේ ශ්‍රී ලාංකික ශාස්ත්‍රීය සහ සාහිත්‍ය ලෝකය පෝෂණය කිරීම සඳහා සිය ජීවිතය කැප කළ විද්වතකු පිළිබඳව මහාචාර්ය මර්ලින් පීරිස් පිළිබඳව එබඳව තවත් අපගේ ශාස්ත්‍රීය සහ සාහිත්‍ය ලෝකය පෝෂණය කිරීමට දායක වූ තවත් විද්වතකු පිළිබඳ ඔබ සමග සාකච්ඡා කරන්නයි අද මා බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ලංකා විශ්වවිද්‍යාලය නමින් ආරම්භ කරන විද්‍යාස්ථානය පසුව ස්ථිරවම පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය නැත්නම් පේරාදෙණියේ ස්ථාපනය කළ පසු 1954 වර්ෂයේ සිට ඊටාත්ම කීර්තිමත් ආචාර්යවරුන් පිරිසක් එම විශ්වවිද්‍යාලයේ අනාගත ඉරණම තීන්දුව කරන ආකාරයේ ඉතා විශිෂ්ට මෙහෙයක් ශාස්ත්‍රීය සම්ප්‍රදානයක් ඉටු කළා. ඒ විද්වතුන් අතරේ ප්‍රාචීන භාෂා සිංහල භාෂාව සහ සිංහල අධ්‍යයනංශ බාරව කටයුතු කළ ප්‍රකට පඬිරුවණක් වන්නේ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි. මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි තමයි පෙරදිනිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනංශයේ මහාචාර්ය වශයෙන් කටයුතු කළේ. මවට පෙර ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ පිහිටා තිබූ වකවානුවේ ප්‍රථම සිංහල මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළේ මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය. වසර 40 ගණනක් වැනි කෙටි ආයු කාලයකදී මහාචාර්ය රත්නසූරිය හදිසියෙම අභව ප්‍රාප්ත වෙනවා. ඉන්පසුව මහාචාර්ය රත්නසූරියගේ අනුප්‍රාප්තිකයා බවට පත්වන්නේ ලංකා විශ්වවිද්‍යාලයේම ශාස්ත්‍ර හැදෑරූ පසුව තමගේ පශ්චාත් උපාධි අධ්‍යයනය විදේශගතව ඉටු කළ සිදු කළ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි. ඩී.ඊ. හෙට්ටිආරච්චි විද්වතානන් විසින් ඊට දුරදක්නා නුවණින් ක්‍රියාවට නංවන ලද ඇතැම් පිළිවෙත් ඇතැම් ක්‍රියාමාර්ග නිසා පසු කාලයේ ලංකාවේ සාහිත්‍ය ශාස්ත්‍රයේ ශාස්ත්‍රීය විෂය ශික්ෂණය වලත් කැපී පෙනෙන වර්ධනයක් සිදු වුණා. සිංහල අධ්‍යනාංශයේ උපශාඛාවන්ට බෙදුණු තව තවත් අනුශාඛා කීපයක් පිළිබඳ පුරෝගාමී පඬිවරු මේ ලංකාවෙන් බිහි වුණා. මහාචාර්ය හිට්ටිආරච්චි භාෂා අධ්‍යයනය පිළිබඳ ෘතහස්ස දැනුමක් ඇති පඬිවරයෙක්. ඒ වගේම ඔහුට පෙරදිග පාලි සංස්කෘත ප්‍රාකෘත වැනි භාෂා වලට අමතරව තවත් භාෂා කීපයක් පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් තිබුණා. මේ සාහිත්‍ය අවබෝධය භාෂා ප්‍රවීණත්වය නිසාම ඔහු අතින් සංස්කෘත සාහිත්‍යයේ විශිෂ්ට කෘති කිහිපයක් සිංහලට පරිවර්තනය වුණා. ඒ වගේම ඊටත් වඩා ඔහු අතින් ඊටු දූරදර්ශී මෙහෙයවන්නේ මා කලින් සඳහන් කළ ආකාරයේ වැදගත් ඥාන ශාඛා කිහිපයක පාරප්‍රාප්ත වූ අංකුර බුද්ධිමතුන් මෙරටින් බිහි කිරීමට මාවත විවර කිරීමයි. භාෂාව පිළිබඳ වැටහෙන නුවණක් තිබූ මහාචාර්ය හෙට්ටිආරච්චි වාග් විද්‍යාව නැමැති අභිනව විෂය ශේෂ්ත්‍රයේ පුරෝගාමී විද්වතුකු වන සුගතපාල් ද සිල්වා නැමැති වාග් විද්‍යාඥයා ඒ අංශයට යොමු කොට ඔහුගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවක් මේ ලංකාවේ බිහි කිරීමට කටයුතු යෙදුවා. ඒ අනුව ඓතිහාසික වාග් විද්‍යාව, විග්‍රහාත්මක වාග් විද්‍යාව, සමාජ වාග් විද්‍යාව වැනි විෂය ශාස්ත්‍රවල ප්‍රවීණයන් බවට පත් වූ මහාචාර්ය W.S. කරුණාතිලක, මහාචාර්ය ජේ.පී. දිසානායක, මහාචාර්ය කේනෝ ධර්මදාස, මහාචාර්ය පී.බී. මීගස්කුඹුර ඇතුළු තවත් බුද්ධිමතුන් රැසක් වාග් විද්‍යා ශාස්ත්‍රයට ප්‍රවේශ කිරීමට මහාචාර්ය හිට්ටිආරච්චිගේ දූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුකාරක වුණා. ඒකම සාහිත්‍ය අධ්‍යයනය සම්බන්ධනොත් තවත් තරුණ පරපුරක් විදේශීය විශ්වවිද්‍යාලයට යොමු කොට ඔවුන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා දී ලංකාවේ තව තවත් විශේෂ ශාස්ත්‍ර කිහිපයක් පෝෂණය කිරීමට මහාචාර්ය හිට්ටිආරච්චි වග බලා ගත්තා. ඒ අනුව හිමපාල විජේවර්ධන සංස්කෘත සාහිත්‍ය විචාරය පිළිබඳ ඉතා විශිෂ්ට අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව ඒ විෂය අරබයා සාරගර්භ කෘති කීපයක්ම සම්පාදනය කළා. ඒතරේ තවත් එක් තරුණ කතිකාචාර්යවරයෙක් වුණේ ආර්ය රාජකරුණ. එතුමා ජපානයේට සොකීය උසස් අධ්‍යාපන කටයුතු සඳහා නික්මගොස් ජපන් සාහිත්‍ය නාට්‍ය කලාව සහ සිනමාව පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ලංකාවට පැමිණ සාහිත්‍ය විචාරය වගේම ජපන් සාහිත්‍ය නිර්මාණ සිංහල භාෂාවට හඳුන්වා දීමේ පුරෝගාමී යුග මෙහෙවරට දායක වුණා. ඔබට මතක ඇති අපි කලින් වැඩසටහනේදී සාකච්ඡා කළ මහාචාර්ය මර්ලින් පීරිස් ගේ සමකාලීකයෙකු වන මහාචාර්ය ආර්ය රාජකරුණ 960 දශකයේ මුල් භාගයේ සිට සක්‍රීය ශාස්ත්‍රීය ජීවිතයේ අපි හඳුනාගන්නේ සිංහල නවකතාවත් සිංහල කවිය යන විශේෂේෂ්ඨ පිළිබඳ විශේෂ පර්යේෂණ කෘති සම්පාදනය කළ විද්වතෙක් වශයෙන් 1970 දශකයේ මැද භාගයේ ජපන් සාහිත්‍ය කෘති සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ උදාර මෙහෙවරට උරදෙන ආර්ය රාජකරුණා මුල් ජපන් වශයෙන් නිර්මාණය වී පැවති ජපන් සාහිත්‍යයේ සම්දිස්ථාන නියෝජනය කළ කෘති සම්භාරයක් සිංහල භාෂාවට පරිවර්තනය කළා. ඒ පරිවර්තනය නිසා එතෙක් බටහිර සාහිත්‍ය හෝ තවත් ප්‍රකට සාහිත්‍ය ධාරාවන් පිළිබඳ පමණක් වැටහීමක් සහිතව සිටි සිංහල භාෂාවෙන් සාහිත්‍ය අධ්‍යයනයේ සහ සේවනයේහි නිමග්නව සිටි පිරිසට ඊ타මත්ම දුර්ලභ අවස්ථාවක් විවර වුණා මේ රටේ තවත් වටිනා සාහිත්‍ය පරිවර්තන සාහිත්‍ය කෘති සමුදායක් රස විඳීමේ හැකියාව ලැබීම නිසා ආර්ය රාජකරුණ මහාචාර්යවරයා 1970 දශකයේ ආරම්භ වෙන ඔහුගේ සාහිත්‍ය පරිවර්තන ව්‍යාපෘතිය මේ වන විට ජපන් සාහිත්‍යයේ ප්‍රමුඛතම කෘති රැසක් සිංහලට පරිවර්තනය කොට ඉතා සාරවත් සාහිත්‍ය සංස්කෘතික පෝෂණයක් ඉටුකර ඉටුකොට තිබෙනවා. ඔහු අතින් නිර්මාණය වුණු පරිවර්තනය කෙරුණු බොහෝ කෘති සිංහල සාහිත්‍ය හදාරන විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනයට ඉතා යෝග්‍ය වෙනවා. අපි දන්නවා ලංකාවේ නාට්‍ය කලාව ගැන කතා කරන විට මනමේ නාටකයට බොහෝ ආසන්න වන කතා පුවතක් ජපන් සාහිත්‍යයේ විශේෂයෙන් ජපන් සිනමාවට සම්බන්ධව පවතිනවා. මහාචාර්ය සරච්චන්ද්‍ර පින් ඇති සරසවි වරමක් දෙන්නේ නැමැති කෘතිය රචනා කරමින් ඔහු ඇමරිකාවේදී හෝ ජපානයේදී අකිර කුරසව නැමැති ලෝක ප්‍රකට ජපන් සිනමාකරුවාගේ රශෝමන් චිත්‍රපටිය නැරඹූ බවත් ඒ චිත්‍රපටි නැරඹීම හේතු කොටගෙන මනමේ නාටකයට තේමා වූ කතා පුවත තවත් මානයකින් විවර කිරීමට ඔහුට හැකියාව ලැබුණ බවත් පවසා තිබුණා. එහෙත් මාචාර්ය සරච්චන්ද්‍රයන් නම මාත්‍රිකව සඳහන් කරන මෙම කෘතිය ඉංග්‍රීසි භාෂාවෙන් ජපන් භාෂාවෙන් ඉංග්‍රීසියට නැගුණු කෘතියකින් කියවනම හැරෙනකොට මුල් ජපන් බසින් එහි මුල් අරුත හා රසය නොනසා කළ පරිවර්තනයකින් සේවනය කිරීමට පරිශීලනය කිරීමට සිංහල පාඨක ලෝකයට ඉඩකඩ විවරණේ නැහැ. 1989 වර්ෂයේදී මහාචාර්ය ආර්ය රාජකරුණ අකිර කුරුසව සිනමා කෘති කරුවාගේ ඒ විශිෂ්ට සිනමා නිර්මාණය රෂෝමන් සිනමා නිර්මාණය සිංහල භාෂාවට පරිවර්තනය කරනවා. ඒ පරිවර්තනය කිරීමේදී ඔහු අනුගමනය කළ ක්‍රමය තමයි අකුතගව රිනසක නැමැති සම්භාව්‍ය ජපන් ලේඛකයාගේ කෘති දෙකක් මේ චිත්‍රපටය සඳහා පාදක වෙනවා. එකක් රෂෝමන් කියන කතාපුව කතා චිටි කතාව අනිත් එක වනලැහැබකදී කියන කෙටි කතාව. මේ නිර්මාණ දෙකම සිංහල පාඨකයාට කියවා ගැනීමට මුල් ජපන් බසින් පරිවර්තනය කරනවා. ඉන්පසු මේ පරිවර්තකයා රසමන් කෘතිය පිළිබඳ පූර්ණ විග්‍රහයක් ජගත් විචාරකයන් ඒ කෘතිය හඳුනාගත් ආකාරය විග්‍රහ කළ ආකාරය ආදී සියලු තොරතුරු ඇතුළත් ඉතා සාරගර්භ විග්‍රහයක් කර තිබෙනවා. මේ පරිවර්තන ව්‍යායාමය. අප හඳුනාගන්නේ හුදෙක් බසකින් තවත් බසකට කරන යාන්ත්‍රික පරිවර්තන ක්‍රියාවලියක් නොවන බවයි. ඒ සඳහා පරිවර්තකයෙකු සතු තිබිය යුතු ප්‍රබල ශික්ෂණය භාෂා ඥානය, භාෂාන්තර ඥානය කියන කරුණිත වැදගත් වෙනවා. මේක ඉතාමත්ම වැදගත් කරුණක් මෙහිදී අපේගේ මතකෙන්න ගෙනවා. ඒ තමයි කිසියම් සාහිත්‍ය කෘතියක් පරිවර්තනය කරන පරිවර්තකයා අදාළ සන්දර්භයට අනුරූප වන්නා වූ භාෂා රටාවක් භාෂා රීතියක් තම බසෙහි අනුගමනය අනුගමනය කිරීමට ඇති පරිශය විශේෂයෙන්ම භාෂා ශාස්ත්‍ර පිළිබඳ ශාස්ත්‍රීය ශික්ෂණයක් ඇති ලේඛකයෙකුට ඉතාමත්ම පහසුවෙන් මේ කාර්යය කරන්නට පුළුවන්. මේකට අපගේ මතකයේ නැගෙන ඉතා හොඳ නිදසුන් කිහිපයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රමුඛම ප්‍රමුඛතම නිදහස නිදර්ශනයක් වශයෙන් දක්වන්න පුළුවන් ලෙනඩ් වුල්ෆ් නමැති ඉංග්‍රීසි ලේඛකයාගේ Village in the Jungle කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී ඒ.පි. ගුණරත්න සූරියන් අනුගමනය කළ පරිවර්තන ක්‍රමවේදය මුල් කෘතියේ අරුත බිඳකින් දු ගිලිහි යාමට නොදී සුරකින අයුරින් සිංහල ජන ජීවිතයේ රිද්මය හා අනුරූප වන්නා වූ පරිවර්තන රීතියක් ඒකේ ගුණලක්ෂණයන් බැද්දේකම කෘති පරිවර්තිතින් අනුගමනය කර තිබෙනවා. එන් දශක ගණනාවකට පසු යලිත් බසකින් තවත් බසකට පරිවර්තනය කිරීමේදී සංස්කෘතික ව්‍යුහය, භාෂා ව්‍යුහය සහ ඒ සියල්ල සමග සාකල්යෙන් අනුරූප වන්නා වූ පරිවර්තන ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ ගෞරවය හිමිවන්නේ මහාචාර්ය ආර්ය රාජකමනාට. ස්ත්‍රීගේ ප්‍රතිද්‍රෝහත්වය පිළිබඳව කතා කරන මනමේ නාටකය සහ මුල්වුණු රසමන් චිත්‍රපටය වගේම ස්ත්‍රියකගේ පාරිශුද්ධත්වය වගේම පරිත්‍යාගශීලී ගුණය ප්‍රතිද්‍රෝහය නැමැති ඒ තේමාවේ ප්‍රතිපක්ෂය නියෝජනය කරන කෘතියක් මහාචාර්ය රාජකරුණාතින් සිංහල භාෂාවට පරිවර්තනය වෙනවා. ඒ කෘතිය තමයි අපායේ දොරටුව. අපායේ දොරටුව කියන කෘතියට විෂය වන්නේ කිනුකස තේනසුකේ නැමැති සිනමාකරුවාගේ සිනමා කෘතියක්. ඒ සිනමා කෘතියටත් පාදක වනවා 12 වෙනි සහ 12 වෙනි හෝ 13 වෙනි ශතවර්ෂයේ කතෘ අඥාත කතා පුවතක්. පතිවෘතා ධර්මයේ බිඳ දෙමීමටම පතිවෘතා ධර්මයේ බිඳ දෙමීමට සිදු වූ යවුනඹෝකගේ ශෝචනීය කතා වස්තුව. ඉන්පසු රිනිසික අකුතගව පරිවර්තනය නිර්මාණය කළ කෙසහා මොරිතෝ නැමැති නිර්මාණයක් කිකුචිකන් නැමැති නාට්‍යකරුවාගේ කෙසගේ සැමියා නැමැති නිර්මාණයත් රාජකරුණා අපහේ දොරටුවේ පරිවර්තන කෘතියට ඇතුළත් කරනවා. ඒ සියල්ලටමත් වඩා වැදගත් වන්නේ පැරණි ආඛ්‍යානය ප්‍රතිවෘත්තා ධර්මය බිඳ දැමීමට සිදු වූ යවුනඹුවගේ ශෝචනීය කතාවස්තුව පරිවර්තනය කිරීමේදී රාජකරුණා මහාචාර්යවරයා අනුගමනය කර තිබෙන පරිවර්තන රීතිය එක අවස්ථාවක් නිරූපණය කිරීමේදී ඔහු අනුගමනය කරන්නේ අමාවතුර වැනි සම්භාව්‍ය ගද්‍ය ලේඛනයේ තිබී පැවති භාෂා රීතියයි. රූප సౌందර්යෙන් අග්‍ර ප්‍රාප්ත වූ කෙසතුමු සඳ මඬුළු වැනි මුහුණු ඇත්තීය. දික් වූ ඇස් ඇත්තීය. කොඳ කැකුළු වැනි දත් ඇත්තීය. රන්වන් වූ ශරීර ඇත්තීය. මනාව වට වූ පයෝදර ඇත්තීය. යනාදීන් වර්ණනා කරත් කියා ගෙවාගත නොහැකි රෝසපු ඇත්තීය. අලුත් වූ යෞවන ඇත්තීය. මහත් වූ ඓශ්වර්යය ඇත්තිය. ඇගේ අනන්‍ය සාධාරණ රූපාලංකාරය දුටු බොහෝ පුරුෂයෝ සේම උමතු වූවන් මෙන් කාමෙන් මත්ව විසඤ්ඤ වෙති. දැන් මේ පරිවර්තනයේදී මා ඔබට ඉතා කුඩා ප්‍රදේශයක් උපුටා දැක්වුවේ සම්භාව්‍ය සිංහල භාෂාවේ කෘති පිළිබඳ තිබෙන පැතුරුණු දැනුම මුල් ජපන් කෘතියේ 13 වෙනි ශතවර්ෂයේ රචිත කෘතියේ පෙළ සමග ඊ타මත්ම අනුරූප වන්නා වූ පරිවර්තන රීතියකට නැංවීම භාෂාව සහ භාෂා රීති පිළිබඳ පරිචයකින් තොර පරිවර්තනයක් වූයේ අතින් සිදු වූවා නම් යාන්ත්‍රික කටයුත්තක් වීමට ඉඩ තිබුණු බව පැහැදිලි කිරීමටයි ලාංකික සාහිත්‍ය සංස්කෘතික අධ්‍යයනයේදී වැඩි අවධානයක් පිළිගැනීමක් ලක් නොවුණු සිනමාව වැනි මාධ්‍යයක් තවත් ලෝකේ ජාත්‍යන්තර තලයට නැගුණු සිනමාකරුවන්ගේ කෘති ඔස්සේ අධ්‍යයනය කිරීමට රසවින්දනය කිරීමට ඉඩ ප්‍රස්තාව ඉවර වීම ලංකාවේ වඩාත් ප්‍රශස්ත මට්ටමින් සිදු වූයේ මහාචාර්ය ආර්ය රාජකරුණාගේ පරිවර්තන පරිශ්‍රමය සමගින් විශේෂයෙන්ම මෙහිදී මගේ මතකයට නැගෙනවා 1986 වර්ෂයේ පළවුණු ශ්‍රේෂ්ඨ ජපන් චිත්‍රපට කතා කියන කෘතිය. මේ කෘතියේදී ලෝකයේ විශිෂ්ට සිනමාකරුවන් දෙදෙනෙකු වූ අකිර කුරසවගේ ජීවත් වෙමි හෙවත් ඉක්කිරු කියන සිනමා කෘතියත් ඔසු යසුජිරෝගේ ටෝකියෝ වෘත්තාන්තේ හෙවත් ටෝකියෝ මොනගතරි කියන විශිෂ්ට සම්භාව්‍ය සිනමා නිර්මාණ දෙක දෙකෙහි පිටපත් තිරනාටක දෙක සිංහල භාෂාවට පරිවර්තනය වෙනවා. මේ පරිවර්තනය කිරීමේදී සිනමා කෘතියේ කාර්මික තිරනාටකයේ සිට සාහිත්‍ය තිරනාටක කියන සියල්ල පිළිබඳ පූර්ණ විවරණයක් සහ අවබෝධයක් පාඨකයාට ලබාගත හැකි අයුරුණී මහාචාර්යවරයා සොකීය මුල් කෘති සිංහල භාෂාවට නගා තිබෙන්නේ. මේ ක්‍රියාදාමය ලාංකික පාඨකයාට ජපානයේ ජීවත් වූ සම්භාව්‍ය සිනමාකරුවන්ගේ කෘති කිහිපයක්ම හැදෑරීමට මූලාශ්‍ර වශයෙන් පරිහරණය කළ හැකි ග්‍රන්ථ කිහිපයක් දක්වා වර්ධනය වෙනවා. අකිර කුරුසවගේ තවත් වැදගත් කෘතියක් අපූරු ඉරිදා දවසක් යනුවෙන් ඔහු අතින් සිංහල භාෂාවට පරිවර්තනය වුණා. සිනමා පරිවර්තනයේ වගේම ජපන් නාට්‍ය කලාව සිංහල පාඨක ලෝකයට හඳුන්වා දීම සම්බන්ධයෙන් උත් මහාචාර්ය ආර්ය රජකරුණා අතින් සිදු වූයේ විපුල මෙහෙයක්. ජපන් නාට්‍ය තුනක් සහ ජපන් නාට්‍ය සංග්‍රහය කියන කෘති දෙකට අමතරව ස්වාභාවික සහ විකාර රූපී නාට්‍ය යනුවෙන් මෑත සියවස් කිහිපය දක්වා විකාශනය වුණු ජපන් නාට්‍ය කෘති කිහිපයක්ම ඔහු අතින් සිංහලයට පරිවර්තනය වුණා. ඒ හැම කෘතියකටමත් වඩා සිද්ගන්නා සුළු විශේෂ කෘතියක් ඔහු අතින් පරිවර්තනය වෙනවා. ඒ කෘතිය වැදගත් වන්නේ ජපන් සාහිත්‍ය පිළිබඳ ලංකාවේ දුර්මත ප්‍රචාරය කළ ඇතැම් විද්වතුන්ගේ පරිශ්‍රම සපුරාම නිෂේධනය කරන්නට සමත් ඊ타මත්ම අපූර්ව ආඛ්‍යාන රීතියකින් යුත් කෘතියක් රාජකරුණ මහාචාර්යවරයා අතින් පරිවර්තනය වීම නිසායි. තංශකි දුම් ඉචිරෝ නැමැති නවකතාකරුවාගේ ගැහණියකගේ චරිතාපදානය නැමැති අධ්‍යාත්මික ගූඪත්වයක් සහිත චරිත දෙකක් පිළිබඳ කෙරෙන එකක් කෙටි නවකතාව නවකතාව නැමැති සාහිත්‍යයන්ගේ අප මෙතෙක් නොදුටු අප මෙතෙක් පරිකල්පනය නොකළ සුවිශේෂ මානව සම්බන්ධතා පිළිබඳ සංකීර්ණ පදාසයක් විවරණය කරන කෘතියක්. මේ කෘතිය පරිවර්තනය කිරීමේදී පරිවර්තකයා මුහුණ දෙන වැදගත්ම අර්බුදය වන්නේ ආධ්‍යාත්මික අර්බුදය. එහෙම නැත්නම් එකිනෙකා අතර ගොඩනැගෙනා වූ අනවබෝධය හෝ සමහර වෙලාවට ඒ අවබෝධය මේ දෙක අතර පිහිටි අඳුරු කලාපයක් ඊ타මත්ම වික්ත ලෙස ග්‍රහණය කරගත හැකි ආකාරයේ පරිවර්තන රීතියකින් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම. මම මෙතෙක් ඔබ සමග කතා කළ තොරතුරු වලදී පැහැදිලි වෙනවා කිසියම් රටක කිසියම් කලාපීය සාහිත්‍යයක විවිධාංග සිනමා තිරනාටකය, කෙටි කතාව, නවකතාව වැනි කෘති වඩාත් ඉවසීමකින් යුතුව තෝරා බේරාගෙන පරිවර්තනය කිරීමෙන් අදාළ රටේ සාහිත්‍යයේ සුවිශේෂ ගති ලක්ෂණ දෙවනි පරිවර්තනයක් ඔස්සේ වෙනත් බසකින් කියවන පාඨකයාට පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට ඉඩ ප්‍රස්තාව විවර වීම. මේ ක්‍රියාමාර්ගයේ ඊළඟ වැදගත් සලකුණ වන්නේ ජපන් කෙටි කතාවේ ඉතා දුර්ලභ නිර්මාණ රසක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම. ජපන් සාහිත්‍යයේ කෙටි කතාව විශේෂයෙන්ම මිනිසාගේ ජීවිතේ කලකිරීම නිසාරත්වය පිළිබඳ ලියවුණු කෙටි කතා බොහොමයක් අප මෙතෙක් සේවනය කර ඇති බටහිර කෙටි කතාවට හාත්පසින් වෙනස් ආධ්‍යාත්මික රීතියක් ප්‍රකාශ කළ කෘති වශයෙන් හඳුන්වන්න පුළුවන්. මහාර්ය මහාචාර්ය ආර්ය රාජකරුණ සිංහල භාෂාවට පරිවර්තනය කළ කෙටි කතා සමුදාය කෙටි කතා සංග්‍රහ තුනක් ඔහු අතින් පරිවර්තනය වෙනවා. කවදට යසෝරිගේ කෙටි කතා අසලියාමල් ඉෂ්ටාර්ථ සිද්ධිය නැමැති කෙටි කතා සංග්‍රහ තුන. මෙහිදී ඉෂ්ටාර්ථ සිද්ධිය සහ අසලියාමල් නැමැති කෙටි කතා සංග්‍රහ දෙක සඳහා සෙසු පරිවර්තකයන්ගේ පරිවර්තන දායකත්වය ලබාගත් නමුත් කවබතු වසනර්ගේ කෙටි කතා කෘතිය මහාචාර්යවරයා තමයි පරිවර්තන පරිශ්‍රමයක් විදියටයි එළි දක්වන්නේ. මේ සියල්ලකදීම ඒ කෙටි කතා පිළිබඳ විවරණ සහ පසුබිම් තොරතුරු ඉදිරිපත් කිරීම නිසා අදාළ කෘති වඩාත් සමීප ලෙස අවබෝධ කර ගැනීමට රස විඳීමට පාඨකයාට අවස්ථාවක් විවර වෙනවා. පරිවර්තන සාහිත්‍ය අද දවසේ යාන්ත්‍රික නිෂ්පාදන ක්‍රියාවලියක් බවට පත් වී තිබුණත් එහි බැරෑරුම් බව, එහි ගෞරවනීය බව, එහි විශ්වසනීයත්වය ආදී ලක්ෂණ කෙරෙහි පරිවර්තකයා අනුගමනය කළ යුතු ආචාර ධාර්මික මාර්ගය කවරක්ද යන ශික්ෂණය මහාචාර්ය රාජකරුණා සිංහල පාඨක ලෝකයට ගෙනහැර දක්වා තිබෙනවා. පරිවර්තන සාහිත්‍යයේ ආචාර ධර්මික පසුබිම් ශීඝ්‍ර ලෙස බිඳගැටෙන වර්තමානයේ මහාචාර්ය ආර්ය රාජකරුණාගේ සාහිත්‍ය සේවය වඩාත් සමීපව හැදහැරීමෙන් අද දවසේ අපි මුහුණ දෙන අර්බුදය සාහිත්‍ය පරිවර්තනය සම්බන්ධයෙන් පමණක් නොව නව නිර්මාණ සාහිත්‍ය සම්බන්ධයෙන් පවා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අපට ඉඩ ප්‍රස්තාව ඉවර කරන බවයි අපගේ විශ්වාසය. අද රසංජලි වැඩසටහන සඳහා අපට ලැබී තිබෙන කාලය කෙමෙන් ගිමි යනවා. යලිත් ලබන සතියේ රසංජලි වැඩසටහනින් හමු වීමේ අපේක්ෂාවෙන් අදට ඔබෙන් සමුගන්නවා. රසංජලි සංකතනයේ පිළිබඳව ඔබේ අදහස්, යෝජනා හා චෝදනා ලියන්න අප වෙත. රසායනජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසායනජලි නිෂ්පාදක ස්වදේශීය සේවය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 රසායනජලි ඉදිරිපත් කළේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශී මහාචාර්ය ජයන්ත අමරසිංහ නිෂ්පාදනය රාජිත දිසානායක